ජිනසාසනස්ස පරිහානින් දිස්වා අභිවඩ්ඩියා වායමතිතේ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ධර්ම දේශනාවට තේමා කරගත්තේ ජිනසාසනස්ස පරිහානින් දිස්වා අභිවඩ්ඩියා වායමතිතේ බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ පරිහානිය දකිනවනම් යම්කිසි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ මේ ශාසනයේ අභිවෘද්ධිය පිණිස ඒ අය වෑයම් කළ යුතුයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ යුතුයකමක් වින්වත්නි ඒක. මොකද මේ බුද්ධ ශාසනය විනාශ කරනවා කියන එක බුද්ධ ශාසනයේට ඇතුළ තුල පහළ වෙනම පිරිසකගෙන් සිදුවෙනවා මිසක් බාහිර බලපෑමකින් සිද්ධ වෙන එකක් නෙමෙයි. බුද්ධ ශාසනය රකින්නවා කියන එකත් ඇතුළෙම ඉන්න පිරිසක් කළ යුතුයි මිසක් මේක බාහිර කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ පරිහානිය සිදුවෙන ආකාරය උන්වහන්සේ සමහර තැන්වල පෙන්නනවා. එක තැනකදී පෙන්නවා ආසවට්ටානීය ධර්ම කියලා මේ බුද්ධ ශාසනයේ පිරිහෙන්න හේතු වෙන කරුණ වගේක් ඒකෙදි එක කරුණක් හැටියට උන්වහන්සේ වදාළ රත්ත්‍ඤ්ඤ මහත්තතා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේට බාහිර ආගම් වල එක එක විශ්වාස ඇදහිලි එකතු වෙනවා. ඉතින් එකතු වුණාට පස්සේ බුද්ධ ශාසනය විනාශ වෙන්නේ ඒකත් හේතුවක් ඒවා. ඉතින් මේවා දකිනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ විවිධ ඇදහිලි මේක ඇතුළට එන්න නොදී ඒව බැහැර කරලා නැවත ශාසනය පිරිසිදු කරන්න වෑයම් කරන්න ඕනේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ බොහොම ශ්‍රද්ධාව සදහවත් ලය උපන් ශ්‍රාවකී රහතන් වහන්සේලා අතීතේ සංගායනා සිද්ධ කළා. මේ සංගායනා සිද්ධ කළෙත් ඔන්න ඔය පරිහානිය දකින තැන්වලදී අභිවෘද්ධිය පිණිස උන්වහන්සේලා කරපු වැයමක් හැටියට අපිට වර්තමානයේ පැහැදිලිවම බුද්ධ ශාසනයේ තුල පරිහානිය කරා යන විවිධාකාර දේ අභියස සංගායනාවක් කළ යුතුයි කියලා විවිධාකාර අවස්ථාවල එක එක සාකච්ඡා පැවැත්වුණා. අපේ පින්වත් ගංගොඩ වෙල සෝම ස්වාමීන් වහන්සේත් මේ සංගායනාවකට සුදුසු කාලය කියලා මතක් කළා. ඒතර මේ සංගායනාවකට සුදුසු කාලයක් හැටියට මේකේ ඒ තරමටම විවිධ ඇදහිලි විවිධ දේ ශාසනය තුළට ඇවිල්ලා මේක මිශ්‍ර වෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒ තුළ කතා කරන්න බොහෝ දේ තිබුණා. මා කල්පනා කළා මේ දවස්වලට අත්‍යවශ්‍ය කරන කතා කළ යුතු මාතෘකාවක් තියෙනවා කියලා. ඒ තමයි ළඟදිම අපිට මුණ ගැහෙනවා කටින පෙරහැර. මේ කටින පෙරහැර කියන එක බුද්ධ ශාසනය තුළට කොච්චර අත්‍යවශ්‍යද ඒ කටින පෙරහැර තුළ බුදු සසුනට පර මේ පරිබාහිර පටහැනි දෙයක් මේක ඇතුලේ තියනවාද ඒවා කොහොමද සංශෝධනය වෙන්න ඕනේ කියන කාරණා අපි මේ වෙලාවේදී සාකච්ඡා කරමු පින්වත්නි රත්ත්‍ඤ්ඤු මහත්තතා කියපු බුදුරජාණන් වහන්සේගේ ශාසනයට බාහිර ආගම්වල මති මතාන්තර එකතු වෙලා මේක කලවම් වෙනවයි කියුව එක දැන් අපේ රටේ ගත්තම අපිට මුල් මුල්ම කාලේ පේනවා අනුරාධපුර යුගයේදී රහතන් වහන්සේලා බිහි වුණා පිරිසිදුව චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරපු පිරිසිදුව ධර්මයේ හැසිරෙච්ච බුද්ධ ශාසනය කියන්නේ මේකයි කියලා හඳුනාගත්තු ශ්‍රාවක පිරිසක් හිටිය යුගයක් අනුරාධපුර යුගය ඊට පස්සේ ඒක පොළොන්නරු යුගයට එනකොට අන්න අර රත්ත්‍ඤ්ඤ මහත්තතා කියන එක. ඒ කියන්නේ බාහිර ආගම් වල මතිමතාන්තර ඇතුළට එකතු වෙනවා කියන එකට ඔන්න සාධක තියෙනවා. අපි දන්නවා පොළොන්නරු යුගයේ සිද්ධ වෙච්ච ලොකුම වෙනසක් මොකක්ද? සඳකඩ පහනේ ගවයා අයින් වුණා. එතකොට මේ සඳකඩ පහනේ ගවයා අයින් වුණේ ඇයි? Hindun විසින් ගවයා දේවත්වයෙන් සලකන නිසා පයට පෑගෙන තැනක ගවයා තිබිය යුතු නැත කියන මතයක් රාජ්‍ය බලය හරහා බුද්ධ ශාසනයේ ආගමික සිද්ධස්ථාන තුලට ආවා. ඒතර දැන් මේක හොඳයි. ඒ කියන්නේ ආගමකට ගරුත්වයක් වෙනස ඒක ඉවත් කළා. නමුත් අපි හිතිය යුතුයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයක තියෙන මේ බුද්ධ ශාසනේ භූමියක යම්කිසි වෙනසක් කරන්න පිට ආගමකට හැකියාවක් ලැබුණා කියනකොට එකෙන් පේනවා මේ ශාසනයට ලොකු පීඩනයක් බලපෑමක් Hindu ආගමෙන් එකතු වුණා කියන එක. ඒතර ඒ Hindu සංකල්ප ඒ යුගයෙන් පස්සේ සීතාවක රාජසිංහ රජතුමාගේ කාලෙදිත් තදින්ම අපිට ආව අරිට්ට කිවෙන්ඩුලගේ හරහා එවැනි සිද්ධි අතරේ ඊට පස්සේ අපි දන්නවා මහනුවර යුගයේදීත් පන්සල් වලට දේවාල ටික එකතු වෙන එකට ලොකු සිදුවීමක් බලපෑමක් සිද්ධ වුණා ඔබ දන්නවා මහනුවර යුගයේ රජවරු අපේ කාන්තාව ලස්සන නැහැ කියලා ගෙනාවා දකුණු ඉන්දියාවෙන් බිසෝවරු ඒ බිසෝවරු රජමාලිගාවේ රජතුමා එක්ක එකට ඉන්නා වගේම රජතුමා බාහිර උයන් වලට වන්දනාමාන වලට යනකොටත් යනවා. ඉතින් රජතුමා දලදා මාලිගාව වඳින්න ගියාට බිසෝරු යන්නේ නැහැ. ඒගොල්ලන්ට තිබුණ ස්වාධීන තමන්ගේ කියන හැඟීමක්. තමන්ගේ ආගම මිසක් වෙන බාහිර එකක් එපා කියලා. ඒ නිසා මේ බිසෝරු මොකද කළේ පින්වත්නි? දල්දා මාලිගාව ඉස්සරහට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ නෙමෙයි ඇතුළට යන්නේ. ඊපස්සේ රජතුමාට කියනවා ඔබතුමානම් වන්දා අපිට වඳින්න අවස්ථාවක් හදලා දෙන්නේ නැද්ද? මේ නිසා තමයි රජතුමා දකුණු ඉන්දියාවෙන් ඒ දේව ඇදහිලි ගෙනල්ලා හතර දේවාල කියලා දලදා මාලිගාව හතර පැත්තේ දේවාල ඉදිකලේ. ඒතර ඒක ඉදිකලේ බෞද්ධයන්ට යන්න නෙමෙයි. ඒ Hindu බිසෝවරුන්ට වන්දනා කරන්න. රජතුමා එතනදී යම් අදූරදර්ශී දෙයක් කළා. මොකද බුද්ධ ශාසනයේ භූමියක් තුලට හතර පැත්තෙන් අපිට සම්‍යක් දෘෂ්ටික සතරවරන් දෙවිවරු කියලා ඉද්දී Hindu ආගමේ දෙවිවරු හතර දෙනෙක් ගණන්ලා තිබ්බා. එතකොට ඒක පෙරහැරටත් එකතු වුණා සතර දේවාල පෙරහැර කියලා. දැන් මේ දේවාල ටික පන්සල් ගානේ හැදි හැදි යනකොට ස්වාමින් වහන්සේලාට මේක අත්‍යවශ්‍ය අංගයක් වුණා. සමහර ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරනවලු දේවාලයක් නැතුව පන්සල කොහොමද පවත්වන්න යන්නේ කියලා. දේවාලයක් පන්සලට ඕනෙමයි කියන මතේ නිසා සමහර ස්වාමීන් වහන්සේලා බුදුමැදුරේ තියෙන මල් ටික අස් කරන්නේ නැහැ. අර දේවාලේ තියෙන ආසනේ පිරිසිදු කරලා උදේ පාන්දර ඒක සෝදලා එතන වතාවත් ටිකට ලැහැස්ති වෙනවා. එතකොට මේකෙදි අපිට මතක් වෙනවා නන්දාමාලි මහත්මියගේ හරි ලස්සන ගීතයක් තියෙනවා ඒකේ එතුමී කියනවා බුදුන්ටත් දෙයියන්ගේ පිටයි කියලා. ගීතේ. ඒකේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුමැදුරේ දැල්වෙන මේ විදුලි බුබුලු ටිකේ ඒ ලයිට් බිල ගෙවන්නත් පඬුරු ලැබෙන්නේ කොහෙන්ද? දේවාලයෙන්. ඉතින් ඒ නිසා හාමුදුරුවෝ දේවාලයේ උදේ ඉඳන් රැ වෙනකන් එතන වතාවත් ටික. මිනිස්සුත් Tamange වමනා එපාකන් ටිකට දේවාලයේ වතාවත් කරනවා. ඒ පඳුර වලින් තමයි බුදුමැදුරේ ලයිට් ටිකටත් ලයිට් බිල ගෙවන්නේ. ඉතින් එහෙම බලවම බුදුන්ට දෙයියන්ගේ පිහිටයි. මේවා ආවේ අර විදිහේ බලපෑම් වලින්. රත්ත්‍ඤ්ඤ මහත්තතා කියෝකයි. Hindu ආදී විවිධ ආගම් වල බලපෑම් වලින්. වර්තමානයේ අපිට පේනවා දේවාල ටික පන්සල ඇතුලේ ආවා Hindu ආගමෙන් තවත් ආගමකින් අලුත් ඇදහිල්ලක් වෙච්ච තියෙනවා. තාවෝ කියන චීන ආගමක් තියෙනවා. තාවෝ කියන ආගමක් Hindu වගේම දේව ඇදහිලි තියෙන ආගම. ඒ අයගේ එක්තරා දෙවි කෙනෙක් තමයි ලාෆින් බුදා. මේ තාවෝ කියන ආගමට අදාළ ලාෆින් බුදා කියන එක බුද්ධා උනේ කොහොමද? බුද්ධා කියන්නේ ඉංග්‍රීසි වලින් සිංහලෙන් බුදුරජාණන් වහන්සේ. ඒතර බුද්ධා කියලායි මේකේ නියමනම තියෙන්නේ. B U D H A. බුදුරජාණන් වහන්සේ කියන එක ලියන්නේ B U D H A. ඒතර සුද්ධා බටහිර ඉන්න ජාතිකයෝ චීනයට ගියාට පස්සේ මේ පිළිමේ දැක්කා. ඒගොල්ලෝ දන්නේ නැහැ ආසියාවේ තියෙන ආගම් ගැන. ඒගොල්ලෝ දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. අපේ රටේ ඉන්න අයවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා නොදන්නකොට සුද්ධකම ඉඳ දැනගන්න. ඉතින් ඒ නිසා සුද්ධ තමයි මේකට බුද්ධ කියලා අමතන්න ගත්තේ. අර බුද්ධා කියන එක. ඒතර බුද්ධා කියන එක බුද්ධා කරලා ඒක අපි හැමෝම මෙහෙට වැද්දාගත්තා. දැන් අපේ රටේ ව්‍යාපාරිකයෝ ඒ බුද්ධා කියන නමින් ගෙනාවට පස්සේ ඕක ගන්නෙ නැහැ Hindu මිනිස්සු, ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු, ඉස්ලාම් මිනිස්සු. ඇයි බුද්ධ කියලා තියෙන නිසා. මේක ඉලක්ක කරලා තියෙන කෙලින්ම කාටද? අපිට. බෞද්ධයන්ට. දැන් ඒකට ඒ ව්‍යාපාරිකයන්ට හයියක් සපයනවා සමහර පන්සල්වල. පන්සල්වල දැන් මේ පිළිම ඉදි කරගෙන යනවා. අවාසනාවක් ඒක. පන්සලකට මේ තාවෝ කියන වෙන ආගමක පිළිමයක් ගෙනල්ලා ඉදි කරාම වඳින්න පුදන්න සලස්සද්දී ඒ පන්සල නිකන් අර පාරේ තියෙන බස් වල ටිකක් වගේ ඕන කෙනෙකුට එන්න හැදිච්ච තැනක් වෙලා. අත්තනගල්ල රජමහා විහාර වගේ මහා මිනිස්සු පිළිගත්තු සුවිශේෂ තැන්වල අද මේ පිළිම ඉදි කරලා. ඒතර ගිහිය දන්නේ නැහැ මෙලෝ දෙයක්. සාමාන්‍ය මිනිස්සු ඕක දකිනකොට හිතයි මේකත් එහෙනම් පන්සලට අදාළ එකක් කියලා. ඔබ දන්නවා බුදු පිළිමයක් කඩලා විනාශ කරන්නේ නැහැ. පළුදුනාට පස්සේ gedara වදින බුදු පිළිමේ ඒක අපි ගෙනල්ලා තියෙනව කොහෙන්ද? පන්සලෙන්. ඒ කැඩිලා විනාශ වෙච්ච paludu වෙච්ච පිළිම අතරට ඔබ බලන්න දැන් පන්සල් වල ඇවිල්ලා නැද්ද කියලා ලාෆින් පිළිමෙත් තියෙනවා. paludu වෙච්ච පිළිම අතර. ඒතර අපි බුදු පිළිමේ කඩලා විනාශ කරේ නැත්තේ ඇයි gedara? අපිට බුදු පිළිමෙට බයක් ගෞරවයක් තියෙන නිසා. එහෙනම් අර පිළිමෙත් ගෙනල්ලා පන්සලෙන් තියනවා කියන එකේ තේරුම ඒකටත් ඇවිල්ලා බුදු පිළිමෙට තියෙන බය ගෞරවය. ඒතර ඒක පන්සලටම ගෙනාවේ මිනිස්සු හිතන් ඉන්නේ ඒකත් පන්සලට අදාළ එකක් කියලා. මේ විදිහට දැන් මේ ආපු අලුත ඊළඟ પરම්පරාවේ මිනිස්සු කිසිම හිවිල්ලක් බැලිල්ලක් නැහැ. ඒ අය විශ්වාස කරන්නේ මේක මේකම එකක්. දැන් අර කතරගම විෂ්ණු විවිධ ඇදහිලි මේකට ආවා වගේ මේකත් මේක ඇතුලේ පිරෙනවා. ඒතර මේකේ ස්වාමින් වහන්සේලා හැටියට අපිටත් යුතුයකම තියෙනවා. විශේෂයෙන්ම පන්සල් වල ඉන්න දායක සභාවට මේක ලොකු බාහිරකාරයක් තියෙනවා. සමහරට ස්වාමින් වහන්සේ මේක ගේන්න ඕනේ කිව්වත් දායක සභාවයකට පියවර ගන්න ඕනේ. ස්වාමීනි මේක මේ විදිහේ දෙයක් කියලා ඒක ඇත්ත කියලා දීලා මේක අවශ්‍ය නැහැ කියන එක මතක් කරන්න. ඉතින් සමහරු කියයි පන්සලටත් ඉතින් ලැබෙනවනේ ඒක තිබුණොත් කියලා. ලැබෙනවට මේක ගෙනාව කියන එක අපිට පිළිගන්න බෑ. මොකද හුණු පිටිය පැත්තේ තියෙන ප්‍රධාන විහාරස්ථානයක පවා මේ පිළිමේ තියෙනවා. ඒතර ඒ විහාරස්ථානෙට කිසිම ලැබීමේ අඩුවක් නැති තැන. එවැනි තැන්වලත් මේක තියෙනකොට අපිට පේනවා මේ කීක්කනාගේ තියෙන ආසාවල් වලට බුද්ධ ශාසනය තමයි අපේට තියලා තියෙන්නේ. අපි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරන එක අපි හැමෝගෙම අතේ තියෙන එකක් කියන හැඟීම හිතේ ඇති කරගෙන විතරක් අපි මේ කතා කරන ධර්මයේ ශ්‍රවණය කරන්නේ. නැත්නම් අපිත් එක ගැටෙයි. මොකද තමන්ගේ ආසාවල් වලට අපි චෝදනා කරනවා කියලා. ආසා ආසාවකට නෙමෙයි මේ චෝදනා කරේ. රත්ත්‍ඤ්ඤු මහත්තතා කියන අර බුද්ධ ශාසනයට බාහිර ආගම් වල එක එක දේ එකතු වෙනකොට බුද්ධ ශාසනයේ සම්පූර්ණ රසය නැති වෙනවා කිව්ව දේ පරිහානියට හේතුවක් නිසායි අපි මේක කතා කරන්නේ. දැන් අපි අරගත්තොත් පින්වත්නි කටින පෙරහැර කියන එක ඇයි හැදුවේ? කටින පෙරහැර තුල කෙරුණේ මොකද්ද අතීතේ? ඒ චීවරය ස්වාමින්වහන්සේලාට පූජා කරන්නට කලින් ගමේ ඉන්න සියලු දෙනාට සාදුකාර කියමින් ගම පුරා ගෙනහිල්ලා අතගස්වලා බොහොම ශ්‍රද්ධාවෙන් කවුරුත් එකතු කරගෙන පූජා කළ යුතුයි කියන හැඟීම නිසා තමයි මේ කටින පෙරහැර හැදුනේ. ඒක බොහොම උතුම් අරමුණකින් හැදිච්ච දෙයක්. බෞද්ධ සංස්කෘතියට අදාළ දෙයක්. බුද්ධ ශාසනය තුල ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල එවැනි පෙරහැරක් ගැන කතා කළේ නැහැ. නමුත් බුද්ධ දේශනා තුල පෙරහැර ගැන කතා නොකලට මේක සකස් වෙච්ච අරමුණ හොඳයි. අරමුණ මිනිසුන්ට ශ්‍රද්ධාව තව වැඩි කරන එක. ඇයි? චීවරේ ගෞරවයෙන් අරන් ගියාට පස්සේ මිනිසුන්ගේ හිත තව තවත් පහදිනවා. ඉතින් එතකොට ශ්‍රද්ධාව වැඩි කරන හිතට කුසල් සිත් වැඩි කරන අරමුණින් පින වැඩි කරගන්න අරමුණින් හැදිච්ච පෙරහැර අද යන්නේ කොයි ගමනද? අද සමහර වෙලාවට අපි දන්නවා මේකේ ඉදා චීවරේ පූජා කරනකොට මේ කොස්කොළ අඹකොළ ලාවට පේන කාලය තුල මේ වෙලාවේදී තමයි ස්වාමීන් වහන්සේලාට චීවරේ පූජා කරන්නේ. එතකොට මේ පාන්දර අරුණ නැගින වෙලාවේ සිවුර පූජා කරන්න නම් සාමාන්‍යයෙන් පෙරහැර යන්න වෙන්නේ රෑ 1ට 2ට 3ට වගේ වෙලාවක. ඒ වෙලාව අඳුරුයි. ඉතින් අඳුරු නිසා ඒ අඳුර නැති කරන්න තමයි ආලෝක පන්දම් අවශ්‍ය වෙන්නේ. අර ගිනි බෝල කියන සංකල්පය ආවේ ඔන්න ඔය හේතුව නිසා. ඊළඟට කස ගහනවා අපි පෙරහැරක. ඒ කස කියන එක ආවේ ඇයි? සත්තු සර්පයින්ගෙන් පාරේ බාධා නොවෙන්න පාර එලිපෙහෙලි සිද්ධ කරගන්න අවශ්‍ය නිසා තමයි කස කියන එකක් ආවේ. දැනට උනත් අපි දන්නවා කැලෑ පාරවල යන පැරණි මිනිස්සු කෝට්ටකින් හරි තට්ටු කර කර යනවා. ආන්නේකට තමයි කසේ ආවේ. ඊට පස්සේ අපි ගත්තම බෙර වාදනේ තියෙන්නේ මොකටද? මිනිස්සු සමහර ලාට ඒ වෙලාවේ නිදි. ඒ අයට කටින චීවරේ දැන් වඩම්මන්ගෙන එනවා කියන පණිවිඩය දෙන්න බෙර වාදනේ එකතු වුණා. ඒතර ඒ පණිවිඩෙත් එක්ක අය හනික නැගිටලා චිවරයට අත ගහලා ශ්‍රද්ධාවෙන් වන්දනා කරගන්න සූදානම් වෙනවා. මේ පණිවිඩය ඈත තියාම දෙන්න බෙරෙන් අපිට පුළුවන්කම තිබුණා. ඔය කියපු කාරණා මේකට අත්‍යවශ්‍යයි. ඒ ටිකට අමතරව ශ්‍රද්ධාවන්ත පිරිස එකතු වෙලා සාදුකාර දෙමින් බුදුගුණ සජ්ජායනා කරමින් පිරිත් සජ්ජායනා කරමින් චිවරේ අරගෙන ගියා. දැන් අද ඕකට මොනවද අලුතෙන් එකතු වෙලා තියෙන්නේ? සමහර වෙලාවට දහම් පාසල් වල ඉන්න අර දඟලන ළමයි ටික විනෝදයක් ගන්න මේ අවස්ථාව එකතු කරගන්නවා. ඒගොල්ලෝ අර ට්‍රිප් ගියාම ඩ්‍රම් ගහලා විවිධ විදිහට නැටුම් නටලා විවිධ විදිහේ සින්දු කියලා කරන විනෝදේ දැන් අද කටින පෙරහැර තුල ලබන්න ලැහැස් වෙලා නැද්ද ළමයි? ඒතර ළමයි මේ විදිහේ විවිධ වාදන කර කර නලා පිඹ පිඹ කෑග ගහ යන සද්දෙට මිනිස්සුන්ට ඇති වෙන්නේ ඔබ හිතන්නේ ශ්‍රද්ධාවක්ද නැත්නම් අපැහැදීමක්ද? අපැහැදීම. දැන් සමහර ගෙවල් වල මිනිස්සු චීවරයට අත ගහන්න එළියට ආවේ නැත්නම් ඒ ගෙවල් ඉස්සරහා රතිඤ්ඤපත්තු කරන්න සංස්කෘතියක් හැදෙලා තියෙනවා පෙරහැර තුල. ඒකට තැන් තැන් වල රතිඤ්ඤපත්තු කරනවා රතිඤ්ඤ ටික පත්තු කරන්න එළියට එන්නේ නැති මිනිස්සු බලලා. ඒතර ඒවෙන් කරන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ ද්වේෂය උස්සනවා. ඒතර ද්වේෂය කියන්නේ අකුසලයක්. ද්වේෂයේ තරහ අවස්සන්න පෙරහැරෙන් සූදානම් වෙනවා නම් වියදනුත් කරගෙන මිනිස්සුන්ගේ ද්වේෂය අවස්සනවා නම් ඒක බුද්ධ ශාසනයට අදාළයිද ඔබ හිතන්නේ? ඒක ආගමද? කිසිම ආගමකින් පිළිගන්න දෙයක් නෙමෙයි ඒක. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල බොහොම පිරිසිදුව මෛත්‍රියෙන් පින කරගෙන කුසල් කරගෙන යන ශ්‍රාවකයෝ ඔයනිදී පිළිගත යුතු නැහැ. පින්වත්නි සමහර වෙලාවට ඒ පෙරහැරවල ඇතැම් කාරණා දකිද්දි දුක හිතෙනවා. ඒ සමහර කාරණා මහා ගෝසා කරගෙන යන දේත් එක්ක සමහර චූටි ළමයි නිදාගෙන ඇහැර මේ අත දරුවෝ ඇහැරිලා ඒ බයට සද්දෙට අඬනකොට ඒ ළමයා නලවන්න අම්ම ගන්න මහන්සිය අර පෙරහැර සංවිධායකයෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ විනෝද වෙනවා. මේ බුද්ධ ශාසනයක් විනෝද වීම සඳහා පාවිච්චි කරනවා නම් මහා පාපතරයෝ ටිකක්. එවැනි පාපතරයෝ දැන් හෙට අනිද්දා අපිට බලා ගන්න පුළුවන් පාරවල් ගන්න යන විදිහ. ඒ බුද්ධ ශාසනය උදෙසා නුසුදුසු දෙයක් පෙරහැරට එකතු වෙනවා නම් මේක මේක කුසලයකද මේක අකුසලයක්ද පිනිසද තියෙන්නේ කියන එක ස්වාමින් වහන්සේලා සිහි කළ යුතුයි. ඒක පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලාගේ විශේෂ වගකීමක් කියලා මම හිතනවා. ස්වාමීන් වහන්සේලා අනිවාර්යයෙන්ම මේ කටයුත්තේදී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අදාළ මොකද්ද අදාළ නැත්තේ මොකද්ද කියලා තෝරලා බේරලා අනවශ්‍ය දේ දැන් දැන් අයින් කරේ නැත්නම් මේ යන විදිහට අනාගතයේදී පෙරහැර කොච්චර එහාට ගිහිලා නවතීද කියලා අපිට හිතා ගන්නවත් බැහැ. ඒක තනිකර බටහිර සංස්කෘතියකටම යනවා. ඒ සංස්කෘතියට අමතරව Hindu සංස්කෘතියත් ඒ පෙරහැර තුලට එකතු වෙලා හමාරයි. ඒතර Hindu නැටුම් හින්දු මොනවද මේ කාවඩි විවිධ ශබ්ද එක්ක ඒ පෙරහැරට එකතු වෙලා තියෙද්දි එතන බුද්ධාලම්බන ප්‍රීතියක් අර කාවඩියත් එක්ක කොහොමද ඇති කරගන්නේ කියන එක අපිට හිතා ගන්න බෑ. එතන නටන නැටිල්ල තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඇති වෙන ඒ ප්‍රීතිය පස්සද්ධිය ඇති කරගන්න අපි හිතන්නේ එතන පුළුවන්කමක් තියෙනවා කියලා. එදා මිනිස්සු බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පෙරහැර තුල වන්දනාමාන කටයුතු කරගෙන පින් රැස් කරගත්ත එක අද සම්පූර්ණ අකුසලයක් වෙනස සකස් වුනේ එක එක හේතු නිසා. සමහරලාට ඔතෙන්ට තියෙනවා මාන්නේ. සමහරලාට ඔකට තියෙනවා මහාන්සත්කම. ඒ කියන්නේ දැන් මේක සංවිධානය කරන අයගේ ඕමනාව මත හෝ පන්සලේ ඉන්න ස්වාමින්වහන්සේගේ උමනාව මත හෝ දායක සභාවේ උමනාව මත හෝ යම් පිරිසකට આવොත් මහාන් තත්ත්වකමක් එක්කෝ අනිත් පන්සලේ පෙරහැරට වඩා අපි ලොකුවට කරන්න ඕනේ. එහෙම නැත්නම් කලින් පාර කටින කරපු කෙනාගේ පෙරහැරට වඩා මම මේ පාර කටින ලොකුවට කරන්න ඕනේ. එවැනි මහාන් තත්ත්වකමක් එක්ක අර බුද්ධ ශාසනයට අදාළ නැති විවිධ විනෝද දේ මේකට එකතු කරනවා නම් අන්තිමට මහ පිනක් කියලා කටිනේ කරලා කරගෙන තියෙන මහ පවක්. ඒතර මේ මහාන්තත්කම යටින් පව එනවා කියන එක අමතක කරන්න එපා. දැන් වර්තමානයේ අපි දකින්නේ පින කැමැතිකම නිසා නෙමෙයි බොහෝ දෙනා පිනට එකතු වෙන්නේ. නම කැමැති නිසා. ඒතර නම කැමැති නිසා කටිනේ උදෙසා අර එහෙම අහවලා ලොකෝටම පෙරහැර කරා කියන එක තුල අකුසලයට යනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඉතින් සමහර වෙලාවට මේ පිනයි නමයි අතර ભેදේ තේරුම් ගන්න බැරි වුණාම බාහිර ක්‍රියාවෙන් පිනක් විදිහට පෙනුනත් අභ්‍යන්තරේ දියා රැස් කරලා තියෙන පවක් කියන එක අපි මෙහෙම නිකන් තේරුම් ගමු. හැමදේම පින නෙමෙයි බාහිරින් පින වගේ පෙනුනට. දැන් ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ වදාලේ පාරක් හදන එක මම්මාවත් හදන එක පිනක් කියලාද පවක් කියලාද? උන්වහන්සේ වදාලේ මම්මාවත් හදන එක පිනක් කියලා. දැන් දේශපාලකයෝ පාරවල් හදනවා. එතකොට දේශපාලකයා පාර හදනකොට එයාගේ අරමුණ තියෙන්නේ මම මේක කරා කියලා නම අරගෙන ඡන්දය බලාපොරොත්තු වෙන්නම් එයාගේ චේතනාව පිනද්ද පවද්ද. ඒකේ චේතනාව පිරිසිදුද අපිරිසිදුද? ඔව් අපිරිසිදුයි. ඒක අපිරිසිදු නම් ඒක පාවක්. එතකොට පාර හදයි. නමුත් චේතනාව මතයි පින හෝ පව කියන එක තීරණය වෙන්නේ මෙයාගේ චේතනාව අපිරිසිදු නිසා අන්තිමට එතන බාහිරින් පිනක් වගේ දෙයක් පෙනුනට හිතෙන් රැස් වෙලා තියෙන චේතනාවට අනුව කරලා තියෙන පිනක් නෙමෙයි පවක්. යම්කිසි දේශපාලකෙක් පාර හදනවා නම් මට ඡන්දේ ලැබුණේ නැතත් කමක් නැහැ. මට නම නොගියත් කමක් නැහැ. මිනිස්සු කරදරයක් නැතුව මේ පාරේ යනවා නම් කියන හිතින් අන්න ඒක පිනක්. මම හිතන්නේ එහෙම පින පිනිස බොහෝම අඩුයි. කරත් සල්ප දිනෙක එක්කෙනෙක් දෙන්නෙක් ඉඳී. බාහිරින් හිතනවා මේව පින් කියලා. එහෙනම් බාහිරින් පේන දේ හැමදේම පින කියලා, පව කියලා අපිට තීරණය කරන්න බෑ. චේතනාවයි බලන්න වෙන්නේ. දැන් අපි ගමු ඔන්න හරක් එක් නිදහස් කරන යම් කිසි කෙනෙක්. දැන් මේ හරක නිදහස් කරනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ හරකා නිදහස් කිරීම අනේ සතාට ජීවිත දානයක් දෙන එකක්. ජීවිත දානයක් දෙනවයි කියන හැඟීමෙන් එයා හරක නිදහස් කරලා පන්සලේ හාමුදුරන්ට කියනවා ස්වාමීනි මේ පින්කම පන්සලේ අරගමු. පන්සලේ හාමුදුරුවෝ ඒක හොඳට සංවිධානය කරලා පින්කමක් තියලා මිනිස්සුත් ගෙන්නලා අර හරක නිදහස් කරපු කෙනාට පින් අනුමෝදන් කරනවා මෙයා මේ කරපු දේ බොහොම උතුම් කියලා ධර්ම දේශනාවකුත් පවත්වලා. දැන් මේ ප්‍රශංසාව ඇහිච්ච එතන ඉන්න තව කෙනෙකුට හිතනවා මෙවැනි ප්‍රශංසාවක් මාත් ගන්න ඕන කියලා හිතලා එයත් හාම ලොකු හඳුරන්න ගිහින් කියන ලොකු හඳුරන්නේ මටත් හරකෙක් නිදහස් කරන්න ඕනේ අහවලාගේ පිංකම දැක්කම මටත් ආස හිතුණා ඉතින් ලොකු හඳුරෝ හිතනවා මෙයාටත් අර වගේම සත්ත්ව කරුණාවක් ඇවිත් කියලා නමුත් හිතලා බැලුවොත් තියෙන සත්ත්ව කරුණාවද Taman ගැන නමහ ගැනීමේ කරුණාවද ඔව් ආත්ම කරුණාවක් ඇවිත් තියෙන්නේ ඊට පස්සේ එයා හරක දැන් ගෙනල්ලා පිංකම ලෑස්ති කරනවා ලොකු හාමුදුරුවෝ ඔන්න අනුශාසනාව පටන් ගන්න ලෑසි. දැන් මෙයා බල බල ඉන්නවා අහවලාට වගේම මට ප්‍රශංසා කරයිද එක්ක ඊට වඩා ප්‍රශංසා කරයිද ගගා බල බල ඉන්නවා. බැරි වෙලාවත් ඊට වඩා ප්‍රශංසා කරොත් ලොකු සතුටක් ඇති වෙනවා. ඒ තරමට හෝ ප්‍රශංසාව ලැබුණොත් සාමාන්‍ය සතුටක් ඇති වෙනවා. එහෙමවත් කිසිම සතුටක් ඇති දැන් ලොකු හාමුදුරුවෝ අරය තරම්වත් ප්‍රශංසා නොකළොත් මෙයාට මොකක්ද ඇති වෙන්නේ? තරහක් යනවා. චි අපරාධ මේක කරේ. එහෙම බැන බැන යයි. අරයට තරම්වත් මට ප්‍රශංසාවක් කරේ නැහැ. දැන් මෙයාගේ එතකොට හිතේ තිබිලා තියෙන සත්ව කරුණාවද? නෑ. එයාට තිබුණේ ලෝභ සහගත චේතනා. ලෝභ සහගත චේතනාවට ඉඩ ලැබුණ නැත්නම් ද්වේෂ සහගත චේතනාව. ඔය දෙකෙන් එකක්. එතකොට ලෝභ සහගත චේතනාවට හෝ ද්වේෂ සහගත චේතනාවට ඔබ හිතන්නේ සැප විපාක ලැබෙයිද? බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනාවක වදාලා කවදාකවත් සැප විපාක ලැබෙන්නේ නැහැ කිව්වා. ලෝභ සහගත චේතනාවකටවත්, දේශ සහගත චේතනාවකටවත්, මෝහ සහගත චේතනාවකටවත්. බුදු නිතින් දකින්නෙම නැහැ කිව්වා ඒවට සැප විපාක. එතකොට අරයා ලෝභ සහගත චේතනාවකින් හෝ දේශ සහගත චේතනාවකින් හරක නිදහස් කරපු පාළියට එතන පිනක් නෙමෙයි තිබුණේ. මොකද පින කියන එක මේ බාහිර ක්‍රියාව තුළ තියෙන දෙයක් නෙමෙයි අභ්‍යන්තර හිතේ තියෙන මේ සතුට. ඒතර ඒ සතුට ඇති වෙන්නේ සත්ව කරුණාව තුළින්. එතනදී ඔය සමහර අවස්ථාවල අපිට පේනවා දන් දීලා අපි බලාපොරොත්තු වෙනවා මේ ගත්තු කෙනා මේ දේ කළ යුතුමයි කියලා. බැරි වෙලාවත් ඒ කෙනා අපි කැමති දේ නැතුව අකමැති දෙයක් කරොත් එහෙම අපිට මොකක්ද ඇති වෙන්නේ? අපරාධي දුන්නේ කියන හිත එනවා. දැන් හිඟමන යන කෙනෙකුට කීයක් හරි දුන්නා. ඒ මිනිස්සු අපි බලාගෙන ඉද්දිම ගිහිල්ලා සිගරට් එකක් ගත්තොත් එහෙම අපිට එනවා අර සිතුවිල්ලටක් ගාලා. අපරාධي දුන්නේ. ඒතරේ අපරාධ දුන්නේ කියන සිත එයාගේ ඇති වෙන එක එයාට හිතන සාධාරණ. නමුත් ඒ පසුපස තියෙන මොකද මේ දාණය කියලා කියන්නේ අත්හරිනවා කියන එක. දෙනවා කියන එක. ඒතර දෙන්නේ Taman අත්හැරලා. අත්හරියදී අනිත් පැත්තෙන් අයිතිය පවරනවා. සින්නක්කරවයි පවරියුත්තේ ජීවිත භුක්තිය නෙමෙයි. මොකද ජීවිත භුක්තියෙන් දෙනවා කියන්නේ අල්ලගෙනනේ. ජීවිත භුක්තියෙන් දෙන දේ දානයක්ද සින්නක්කරව දෙන දේ ඒ කියන්නේ දානයේ ජීවිත සින්නක්කරවද නැද්ද දානයේ ජීවිත සින්නක්කරව අපි එහෙම කිව්වේ 100% අයිති අත්හැරලා පවරන්න ඕනේ 100% අයිතිය එහෙම පැවරුවට පස්සේ ඒක නියම දානයක් එහෙම නොවුනට පස්සේ වෙන්නේ පස්සේ පසුත වෙනවා දැන් ඔය කිව්වා වගේ පස්සේ පසුත වෙනම වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් එක දවසක් කොසල් රජතුමා මහ දවාලක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවා ස්වාමීනි මම මේ මල ගෙදරක ගිහිල්ලා එන ගමන් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ආයක තමයි අදාවාලේ මේ අවේලාවේ කිව්වම කියන ස්වාමීනි මම මේ අවේලාවේ වුණත් තකහණිය ඔබ වහන්සේ මුණ ගැහෙන්න ආවේ මට හිතට ආව ප්‍රශ්නයක් මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න. අහන්න කිව්වා. මේ රජතුමා කියන ස්වාමීනි ඔය මල ගෙදර කටයුතු වලදී මට හිතුණා ඒ සිටුවරයා මැරුණේ ඒ සිටුවරයාගේ සියලු සම්පත් අපි රාජභාණ්ඩාගාරයට අයිති වුණා. මොකද එයාට දරුවෝ කවුරුවත් නැහැ. ස්වාමීනි ওই සිටුවරයා අමිත භෝගී කෙනෙක්. අමිත භෝගී කියලා කියන්නේ කොච්චර වියදම් කරත් ඉවරයක් වෙන්නේ නැහැ සල්ලි. ඒ තරම් මහා ධනයක් තියෙච්ච කෙනෙක්. හැබැයි ස්වාමීනි මේ සිටුවරයා ජීවත් වුණේ මහා නිකන් කාලකන්ණි විදිහට. මෙයාට තියෙනවා මහා ධනයක්. මේ ධනේ සියල්ල මෙයා පාවිච්චි කරේ නැහැ තමන් වෙනුවෙන්වත්. සේවකයන්ට ඔයන නිවුඩුහාලේ බතුයි කාඩි හොද්දයි. ස්වාමීනි මේ සිටුවරයා කන්නේ තෝකෙම ටිකක්. මෙයා අඳින ඇඳුම්ම හිමම ඉරෙන් ඉරෙන්න ඒවම මහ මහ අඳිනවා වැරහැලි ඇඳුම් ලස්සනට ඇඳුමක් ඇඳලා ඉන්නවා කවුරුවත් දැකලා නැහැ. ස්වාමීනි දිලච්ච පම්පතුරක් දාගෙන උහි නිදා ගන්නවා උහි වැටිච්ච තැනක මේ මිනිස්සු කබල් මේ කරත් එක වැනෙන රෝද ටිකක් තියෙන උහි ඒ කරත් යනවා ගමන් රජෙකුට වගේ ඉන්න පුළුවන් ස්වාමීනි ඇයි මේ සිටුවරයට අච්චර සම්පත් තිබිලත් මෙයා මේ වගේ දුක් විඳ කියලා ඇහුවා. මේක සංයුත නිකායේ තියෙන දේශනාවක තියෙන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් සිටුව මේ රජතුමනි ඔය සිටුවරයා ඔය සිටුවරයෙක් බවට පත් උනේ අතීති දානයක් දීලා පසේ බුදු කෙනෙකුට. පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ යනවා දැක්කා මේ අතීත ජීවිතයක මෙයාට මේ ලැබිච්ච අවස්ථාවක් දානයක් දෙන්න මේ පුද්ගලයා අර පිණ්ඩපාත යන පසේ බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ හිතුවා දාන ටිකක් දෙන්න ඕනි කියලා. ඊට පස්සේ දානි සෝදානම් කරගෙන ඇවිල්ලා පූජා කරා. උන්වහන්සේ දානි අරගෙන වැඩියා. යද්දි මේ මිනිසයා කල්පනා කරාලු ඔය කෑම ටික කන්න නැති වෙන මිනිසෙකුට දුන්නා නම් ගේ අතුපතු ගා ගන්න හැරි මොකක් හරි වැඩක් කරව ගන්න තිබ්බා. අර උන්වහන්සේට දුන්නා කියලා ලැබිච්ච දෙයක් නෑනේ. ආ අරන් ගියා. මට මොකද්ද ලැබුණේ? ඒ පොඩි සිතුවිල්ලක් හිතනවා. අපරාධේ දුන්නේ. කියලා ඔන්න සිතුවිල්ලාව දැන් මේ අපරාධෙ දුන්නේ කියලා හිතුවේ එක පොඩි සිතුවිල්ලනේ. හැබැයි මේක පුංචිද? නෑ. මේක පස්සෙන් ආවා. අර දානේ දුන්න නිසා මෙයා සිටුවරෙක් වුණා. දීලා අපරාධෙ දුන්නේ කියලා හිත පසුතැවිච්ච එකට උනේ මොකද්ද? ලැබිච්ච සිට සම්පත් පාවිච්චි කරන්න හිතක් එන්නේ නෑ. දැන් එතකොට පේනවා සින්නක්කරව දුන්නා නම් 100% ක අයිති අත්හැරියා එතනින් පස්සේ ආයෙ අල්ලගෙන නැහැ නමක් වැරදුනා නිසාවත් කිසි දෙයකින් යම් කිසි දෙයකින් පස්සේ පසුතැවෙනවා නම් පසුතැවෙන්නේ තාමත් අල්ලගෙන. ඒකේ තේරුම ජීවිත භුක්තියෙන් දීලා තියෙනවා. ඉතින් ජීවිත භුක්තියෙන් දුන්නු දෙය කොහොමද දානයක් වෙන්නේ? ඒක දානයක් වෙලා නැහැ. අන්නේ නිසා තමයි පස්සේ පසුතැවෙන කෙනාට ලැබෙන දේ පාවිච්චි කරන්න හිතෙන්නේ නැත්තේ. දැන් නිකන් හිතුවත් අර හිඟමනේ ගිය මිනිහට දුන්නු දෙයට අපි පස්සේ පසුතැවුණා. අපරාධي දුන්නේ කියලා. දැන් අපරාධي දුන්නේ කියලා පසුතැවිච්ච එකට වෙන්නේ මොකද්ද? දුන්න වෙනුවට අපිට ලැබෙයි කවදා හරි පසුතැවුණු නිසා අපිට වෙන්නේ මොකද්ද? අපිට පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. පාඩුවනේ හිඟන්නටද අපිටද? පාඩුවනේ අපිට. ඒ වතුරේ යන්න වෙන්නේ හේතුව මොකද? එකක් ජීවිත භුක්තියෙන් දෙන එක. සින්නකරව අතහරින්නේ නැහැ. අනිත් එක තමයි නම ගන්න බලාපොරොත්තුෙන් පින ගැන හිතන්නේ නැතුව කටයුතු කරන එක මහාන්තත් ක්‍රමය. ඉතින් එතකොට ඔය නම ගන්න යන නිසාම තමයි කටින පෙරහැරත් ওই තරමටම පරිහානියටපත් කරලා තියෙන්නේ. නම ගන්න යන එකෙන් එතකොට තමනුත් විනාශ වෙනවා තමන්ටත් පින නැතුව තමනුත් අකුසල රැස් කරගන්නවා මදිවට ශාසනෙත් පරිහානියටපත් කරනවා. ඔබ හිතන්නේ මහා පිංකමක් කියලා කටිනයක් කරලා බුද්ධ ශාසනයට ගැලපෙන්නේ නැති රත්ත්‍ඤ්‍ය මහත්තතා කියන බාහිර ආගමක යම්කිසි දෙයක් පෙරහැරේ ගෙනල්ලා සිද්ධ කරා කියලා කියන්නේ ඒ තුල ඔබ බුද්ධ ශාසනයේ පරිහානියට යම්කිසි අත්උදව්වක් දුන්නේ නැද්ද? දෙනවා. ඒතර බුද්ධ ශාසනයේ පරිහානියට දෙන උදව්ව තුල මහා කරපු පින්කමේ සියලු පිනට වඩා අකුසලයකුත් යටින් රැස් කරගන්නවා. ඒක අමතක කරන්න එපා. ඉතින් ඒ සද්ද පූජාව ගත්තම දැන් බෙර කියන එක බුද්ධ ශාසනයට ආවේ කොහොමද? මේ බෙරේ විශේෂයෙන් ගත්තම මේ රජවරුන්ට ගෞරවයට සකස් වෙච්ච දෙයක් නේ රජවරු සතුටු කරන්න හදපු දෙයක් බෙරේ කියලා කියන්නේ. ඉතින් රජවරු ස්වාමින් වහන්සේලාට සහ දලදා වහන්සේටත් තමන්ට ලැබෙන සියලු සත්කාර සම්මාන ඒ විදිහටම ලැබිය යුතුයි කියන හිතින් තමයි තෝර පංචතෝරේ වාදන මගුල් බෙර ඒ සියල්ල මේ බුද්ධ ශාසනයේ සංස්කෘතියක් තුළටත් රජවරු එකතු කළේ. එතකොට ඒක මේ වරදක් නෑ. එතන හොඳයි පින්වත්නි. දැන් බෞද්ධ සාහිත්‍යයේ තියෙන මේ මගුල් බෙර අපි අතරට ආපු එකට එක කරුණා. ඒ තමයි ගාන්ධර්ව කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේදී ඇවිල්ලා සුගත තානම කියලා එකක් වැයුවයි කියලා සඳහන් වෙනවා. ඉතින් ඒකෙදි මුල් පද තුනම බෙර වාදනයකින් ගිහින් තියෙන අන්තිම එක දේවාති දේවං වන්දාමි බුද්ධං කියලා අවසන් වෙනවායි කියනවා. එතකොට මේ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා මුල් පද තුනම බෙරෙන් වාදනය කරලා දේවාති දේවං බුද්ධාමි වන්දාමි බුද්ධං කියලා මෙහෙම ඒ තමන්ගේ ගෞරවය ප්‍රකාශ කරපු එක පසුකාලීනව මේ බෞද්ධ සංස්කෘතිය තුළ මඟුල් බෙර වාදනයට එකතු වුණා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ තුළ බෙර වාදනයක් ගත්තම ඒකේ අපිට සතුට සමහර තැන් තියෙනවා දැන් අපි දන්නවා පින්වත්නි සමහරු මේව වයනකොට බුදු ගුණ කිය කිය වයන ඉතිහාසයක් අපිට තිබුණා. ඒ බුදු ගුණ තුල තිබුණ හරි අපූර්ව කවියක් බුද්ධං බුද්ධං බුද්ධ දිවාකර බුද්ධ රත්නේ සරණේ සරණයි. ඔබට මතක ඇති. ධම්මං ධම්මං ධම්ම දිවාකර ධම්ම රත්නේ සරණේ සරණයි. සංඝං සංඝං සංඝ දිවාකර සංඝ රත්නේ සරණේ සරණයි. බුද්ධං ධම්මං සංඝ දිවාකර ත්‍රිවිධ රත්නේ සරණේ සරණයි. ඉතින් එවැනි බුදු ගුණ සජ්ජායනා කර කර තමයි එදා ඒ බෙර වැයුවේ. සමහර ලාවට ඒ බෙර තුලට එකතු කරගත්තෙත් මේ සාසනික ශ්‍රද්ධාව ඇති වෙන පද. දැන් අද සමහර වෙලාවට මේ වෘත්තිය සඳහා ආපු බෙර වාදන ශිල්පීන් ඒ සාසනික දේ අතහැරලා බාහිර බටහිර විවිධ මේ තාල අරගෙන ඒගොල්ලෝ වයන අවස්ථාව අපිට අහන ලැබෙනවා. කොටිම මේ ඇතැම් ගුවන් විදුලි වල ධර්මදේශනා වලට පෙර සඳහන් මේ වාදනය කරන බෙර වාදන තුල පවා. ඒතර ඒ බෞද්ධ සංස්කෘතිය නාමයෙන් ඒ සංස්කෘතිය ඇතුළෙම සංස්කෘතිය කාබාසිනිය කරලා දානවා මේවට අපි ඉඩ දෙන්නේ ස්වාමීන් වහන්සේලා හැටියට අපිම පන්සලට ගෙනල්ලා ඕකට ඉඩ දෙනවනම් අපිම තමයි මේ ශාසනයේ පරිහානියට සංස්කෘතියේ පරිහානියට උදව්ව දෙන්නේ ඉතින් ශාසනය මොකක්ද කියලා විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා ඒ වගේම දායක සභා පෙරහැර ආදී පින්කම් සංවිධායකයෝ ධර්මයේ හොඳට දැනගෙන ඉන්න ඕනේ. ධර්මයේ හරියට දැනගෙන පන්සලේ කටයුතු ටික සංවිධානය කරනවා නම් ධර්මයට අනුව පුළුවන් සංස්කෘතිය ගොඩනගා ගන්න. ධර්මයට පටහැනි නම් සංස්කෘතිය ඒක බුද්ධ ශාසනයට අදාළ සංස්කෘතියක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගත්තම මේක නිශ්ශබ්දතාවය අගය කරපු එකක්ද? ශබ්දය අගය කරපු එකක්ද? නිශ්ශබ්දතාවය අගය කරපු එකක්. එතකොට මේ නිශ්ශබ්දතාවය කොච්චරද කියලා සමහර දේශනාවල තියෙනවා පින්වත්නි. දැන් ඔබට මතක ඇති අජාසත්ත්‍ය මුල් කාලේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් හිටියේ කෙනෙක්ද අපැහැදීමෙන් හිටියේ කෙනෙක්ද? අපැහැදීමෙන් හිටියේ. කවුද අපැහැදීම ඇති කරුවේ? හාමුදුරු කෙනෙක්මයි. දේවදත්ත. ඒතර දේවදත්ත බුදුරජාණන් වහන්සේ ගැන අපහාදින දේ කිය කියා උන්වහන්සේව අප උන්වහන්සේ ගැන අජාසත්තගේ හිතෙන් සම්පූර්ණයෙන් අපහදවලා දාලා තියෙද්දි පීට්‍රු ඝාතනයත් කරලා තමන්ට දරුවෙක් ලැබිච්ච දා අජාසත්තට තමන්ගේ පියාගෙන ඇති වුණා හැඟීමක් පියසෙනහසක් ආදරයක් ඊට පස්සේ මෙයාගේ හිතට එන සංකාව නවත්ත ගන්න බෑ අනේ මම තාත්තා නැති කරානේ කියලා මේ දුක නවත්ත ගන්න බැරුව මෙයා ඇමතිවරු ගෙනල්ලා සියලු මන්ත්‍රණ සභාවක් රැස් කරලා සාකච්ඡා කළා මගේ හිතේ තියෙන පීඩාව දුක නැති කරගන්න මං කාගෙන්ද අනුශාසනාවක් ගන්න ඕන එක එක්කෙනා එක එක ශාස්ත්‍රවරු ගැන කිව්වා ඔබතුමා යන්නකෝ මක්කලි ගෝසාව ළඟට තව කෙනෙක් ඔබතුමා යන්නකෝ නිගණ්ඨනාත පුත්ත ළඟට. ඒත් මේක එක්කෙනා එක එක කියද්දී ඔතන හිටියා ජීවක වෛද්‍යවරයා. ජීවක වෛද්‍යවරයා බොහොම බුද්ධිමත් කෙනෙක් විදිහට එදා කාතරත් ප්‍රසිද්ධයි. එතුමා නිශ්ශබ්දව ඉඳලා අජාසත් රජතුමාට කියන රජතුමනි මටත් අදහසක් ඉදිරිපත් කරන්න අවසරද? හා කිව්වා. ඔබතුමාගේ තාත්තා ගැනනේ දැන් ආදරයක් හැඟීමක් ඇති වෙලා තියෙන්නේ. තාත්තට ගෞරවයක් පිණිස ඔබතුමාට යමක් කරන්න අවස්ථාවක් තියෙනවා කිව්වා. ඔබතුමාගේ සංකාව නැති කරන එක තාත්තට ගෞරවයක් පිණිසම කරගන්න පුළුවන් කොහොමද කියලා ඇහුවා. තාත්තා ගරු කරේ බුදුරජාණන් වහන්සේට ඔබතුමාත් යන්න කිව්වා බුදුරජාණන් වහන්සේ ළඟට කාලඟටවත් නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේගෙන් අනුශාසනාව ගන්න කිව්වා. ඔය හිතේ සංකාව නැති කරගන්න පුළුවන් ඒ කිව්වා. ඊට පස්සේ පින්වත්නි අජාසත් එකඟ වුණා. හරි මං එන්නම් කිව්වා. කොහෙද ඉන්නේ කියලා ඇහුවා. ජීවක වෛද්‍යවරයෙකුව මගේ අඹවණේ මේ දවස්වල උන්වහන්සේ වැඩ ඉන්නවා 500ක් රහතන් වහන්සේලාත් එක්ක. දැන් අජාසත්තුගේ හිතේ මැවෙනවා කෑ ගගහ කෝල 500ක්නේ. කෝලහල කර කර මේ තැන් තැන් වල එක එක්කිනා තුන් දෙනා හතර පහ දෙනා එකතු වෙවි එහෙන ගෝසාවක් ඇති කියලා 500 දෙනෙක් නිසා. අජාසත්තු මොකද කරේ? හායන් කියලා ගියා. ජීවක වනයේට ඇතුල් වෙලා ටික දුරක් යනකොට හ්ම් කවුරුවත් නැහැ. සද්දයක් නැහැ. 500ක් තියා තුන් හතර දෙනෙක්වත් නැති පාටයි. අජාසත්ගේ හිතේ දැන් තාත්තා මරපු එකත් එක්ක තියෙන මරණ බය ඕවත් හිතේ තියෙනවා. මෙයා ගැස්සිලා ගියා. ගිහිල්ලා ජීවකගෙන් අහනවා ඔබ මාව රැවට්ටුවා නේද? ඉතින් මෙයා හිතුවා ජීවක සැලසුම් කරලා තමන්වත් මරන්න යනවායි කියලා තාත්තා මරපු වාඩුව ගන්නවා. ඊට පස්සේ ජීවක වෛද්‍යවරයා කියනවා ඔබතුමා මාව විශ්වාස කරන්න එපා අපි ඔහොම යන් තව ඉස්සරහට. ගියා බයෙන් බයෙන්. යනකොට අනේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500 නමක් එක්ක නිශ්ශබ්දයෙන් වැඩ ඉන්නවා. උන්වහන්සේලා සියලු දෙනා ආර්ය තෘෂ්ණිම් භූතභාවයේ. හිඳි කට්ටක් වැටුණත් සද්දය ඇහෙනවා. අජාසත්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන මෙතෙක් වෙලා පැහැදීමකින් හිටිය කෙනෙක් නෙමෙයි. තාම ධර්මය අහලත් නැහැ. හාහා පුරා කියලා ඔන්න පැහැදුනා. ධර්මය අහන්නත් කලින් මොහොකටද පැහැදෙන්නේ? නිශ්ශබ්දතාවයට. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මෙච්චර නිශ්ශබ්දතාවයක් ශ්‍රාවකය තුල තියෙනවද කියලා පැහැදුණා. ඒ පැහැදීම තුළින් තමයි සාමාන්‍ය ඵල සූත්‍රය ඇහුවේ. ඊන් පස්සේ අජාසත්තමනේ පළවෙනි සංගායනාවට උදව් කළේ. ඉතින් එතකොට පේනවා මේ සංඝ පළවෙනි සංගායනාවට උදව් කිරීම දක්වාත් තව බොහෝ ශාසනික කාර්යයන් උදෙසා එතුමා සියලු දේ කළේ මුල්ම පැහැදීම මොකද්ද? නිශ්ශබ්දතාවය මුලලා. සාසනය එහෙම එකක්. ඊළඟට අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අන්‍යාගමික වෙන ආගම් වල ඉන්න තාපසයෝ පවා එක හෙලා පිළිගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි නිශ්ශබ්දතාවය වැඩිම අගය කරන්න කියලා. උදුම්බරික කියන සූත්‍රයේ තියෙනවා උදුම්බරික කියලා තාපසෙක් යාගේ මේ පිරිවරත් එක්ක දවසක් මහා ගෝසාවෙන් කතා කර කර ඉන්නවා තමන්ගේ තාපසාරාම. එතකොට මේ මහා ගෝසාව අස්සේ සන්ධාන කියලා ගෘහපතියෙක් කෙනව දැක්කා. මේ ගෘහපතිය බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්. මේ ගිහි ශ්‍රාවකයෙක්. මේ ශ්‍රාවකය එනවා දැක්ක විතරයි අර උදුම්බරික කියන තවුසා තමන්ගේ ගෝල බාලයන්ට කියනවා හා හා කටවහපල්ලා කිව්වා. ඇයි කියලා ඇහුවා. ආන් සන්ධාන ගෘහපති වෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකේ. ඒ අය නිශ්ශබ්දතාවයටයි කිව්වා කැමති. ශබ්ද කරන්න එපා කිව්වා. එවැනි ගෞරවයක් තීච්ච ඇතම් තාපස පිරිස් පවා ඒ කාලේ හිටියා. ඒ අයම තමයි පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. සකුළුදායි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඈත එනවා දැකලා තමන්ගේ ශ්‍රාවක පිරිස කෑකෝග ගහයිදි ඒ අයට කියනවා අන්න බුදුරජාණන් වහන්සේන නිශ්ශබ්ද වෙන්න. උන්වහන්සේ කැමති නෑ ශබ්දයට. උන්වහන්සේ නිශ්ශබ්දතාවය යගේ කරපු කෙනෙක් කියලා කියනවා. සමහර තැන්වල පින්වත්නි ස්වාමින් වහන්සේලා ඇවිල්ලා මහා ශබ්ද ගෝසා විදිහට ඒ කියන්නේ කෑකෝ ගගහ ඉන්නව ඇහෙද්දි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාව යවලා තියෙනවා. යන්න කියලා. මගේ ළඟ ඉන්න එපා කියලා අයින් කරලා තියෙනවා. මෙවැනි අවස්ථා ওই චාතුම සූත්‍රය වගේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඊට පස්සේ අංගුත්තර නිකායේ නාගිත සූත්‍රයේ තියෙනවා දානෙ ගినాපු පිරිසක් දානෙ ගිනැල්ලා කෑකෝ ගගහා ඉන්නකොට සද්දෙන් ඉද්දි බුදුරජාණන් වහන්සේ නාගිත කියන ස්වාමීන් වහන්සේගෙන් අහන නාගිත කවුද මාළු කඩයක් දාලා වගේ එහෙමම තියෙනවා මේ දේශනාවේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට නාගිත ස්වාමීන් වහන්සේ කියන නාග මේ ස්වාමී මේ නාගිත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි දාන කිනා පොයයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ නාගිත ඔවැනි පිරිසත් එක්ක මාව එකතු වෙන්නත් එපා ඒ පිරිස මාත් එක්ක එකතු වෙන්නත් එපා කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ අනේ යන තැන පිරිවර පස්සෙන් එනවා ඒක නිකන් මහා වැස්සක් ගලලා පහත නිම්න ඔස්සේ ජලය ගලාගෙන යනවා වගේ නමුත් නාගිත මම ওই පිරිසත් එකතු එක්ක එකතු වෙලා ලබන සැපයකට නෙමෙයි ඒ අසුචි සැපයට මම කැමති නෑ කිව්වා මට ඕනේ නිශ්ශබ්දතාවයත් එක්ක තියෙන ලාභ සත්කාරවලින් මිදිච්ච පවිවේක සැපයකව මම අගය කරන්නේ. ඉතින් ඒ වගේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ නිශ්ශබ්දතාවය අගය කරලා තියෙද්දි අද පන්සල් වලට ලොකු චෝදනාවක් තියෙනවා ශබ්දේ වැඩි කියලා. මම මෙච්චර ළමේ නිශ්ශබ්දතාවය ගැන මේ කරුණු කිව්වේ ওই කාරණේ තේරුම් කරන්න. අද සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා මහා හයියෙන් පිරිද්දානවා ගම දෙක වෙන්නේ. මේක උන්වහන්සේලාගේ හිත හිතේ මේක කරන්නේ කායිකවත් තරහෙන්වත් යම් කිසි දෙයකට නෙමෙයි සත්තරමුණේ පිරිත ශ්‍රවණය කරලා ගමටත් සෙත් සාන්තියක් ආශිර්වාදයක් වෙන්න කියලා හිතෙන්. හැබැයි සිංහ ස්වාමීන් වහන්සේ ඒ දේ තුල සමහර අයට ඒක කරදරයක් වෙන අවස්ථා අපිට ඕන තරම් අත්දැකීම් තුලින් අත්විඳලා තියෙනවා. එක්තරා ප්‍රදේශයක පන්සල් දෙකක් තරංගෙට පිරිත් දැම්මා. මේ තරංගෙට පිරිත් දානකොට මැද්දේ ඉන්න මිනිස්සුන්ට එකක්වත් පැහැදිලි නැහැ. මහා ගෝසාව. එනේ තමන්ගේ මහාන් තත්ත්වකමත් එක්ක අර තරඟයට දාන්න කියලා අන්තිමට ගිහිල්ලා නැවතුනේ උසාවියෙන්. නඩුවකින්. බුදුරජාණන් වහන්සේ එදා මේ මේ ධර්මයේ දේශනා කළේ ලෝකයාගේ හිතසුව පිණිස. අන්තිමට හිතසුව පිණිස දේශනා කරපු ධර්මය උසාවියක නඩුවක් දක්වා යන පිරිතක්. පිරිත නඩුව දක්වා ගියා කිව්වම අපි මේ ශාසනයට කොච්චර පරිහානියක් කරනවද මේ නිශ්ශබ්දතාවය යගේ ශාසනයට සමහර වෙලාවට ළමයින්ට පාන්දර පාඩම් කරන්න ඒ නිශ්ශබ්දතාවය ගොඩාක් උදව් වෙනවා ඒක අපිම නැති කරනවා නම් මිනිස්සුන්ගේ හිතේ द्वේෂය ඇති කරනවා නම් අපි ධර්මයේම ඉස්සරහින් තියලා මිනිස්සුන්ට ධර්මය ගැන නිසා ඉවසගෙන ඉන්නවා පිරිත නිසා ඉවසගෙන ඉන්නවා ඒ නිසා අපි ඒවා අපිට පමණක් ඇහෙන විදිහට තම තමන්ට ඇහෙන විදිහට අහනවා අවශ්‍ය දවසකට විතරක් සද්දෙට උනත් කමන්නේ ඒක දානවා නම් හැමදාම නැතුව ඒව ශාසනයට ලොකු උදව්වක් අනාගතය පිණිස අපිට යන්න නිශ්ශබ්දතාවය යගේ කරපු ශාසනයකට. මොකද දැන් අපි දන්න විදිහට හැම ගුවන් විදුලි නාලිකාවකම වගේ පාන්දරට හවසට පිරිත් ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසීලා තියෙනවා. ඉතින් තම තමන්ට අවශ්‍ය කෙනා තමන්ගේ ගෙදර පිරිත් දාගන්න පුළුවන් දැන්. දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉතින් ඒ නිසා පන්සලෙන්ම මුළු ගමටම දාන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පන්සලේ කටයුත්ත එපා කියන එක නෙමෙයි කිව්වේ කාටවත් හිරිහැරයක් නොවෙන්න පින රැස් කරන තැන द्वेषයක් එකතු නොවෙන්න කරනවා නම් අකුසල් නොවෙන්න කුසලයේ රැස් කරනවා නම් ඒක තමයි ශාසනයේ පැවැත්මට උපකාර වෙන්නේ කියන එකයි මම කරුණාවෙන් මතක් කළේ. ඉතින් නිශ්ශබ්දතාවය අගය කරනවා නම් කටින පෙරහැර තුල අපිට ඒ පංචතූරි වාදන සහිත බෙරය ඒකාන්තෙම පිළිගන්නවනේ ශබ්ද පූජාවක් ඒකේ පින රැස් වෙනවා. ඒ ශබ්ද පූජාව නෙමෙයි මා මේ කිව්වේ බාහිර අර කෙලෙස් ඇවිස්සෙන මානසික ආතතිය ඇති කරන මහා ශබ්ද අපිට ඕනේ නැහැ. ඒ ශබ්ද වලින් මේ බුද්ධ ශාසනය තොරයි. හිත නිවෙන ශාසනයක් මේක. අපි හැමෝම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට බාහිර මතිමතාන්තර එකතු කරගන්න නැතුව පිරිසිදු ධර්මයක් ඉස්සරහට අරගෙන යමු පිරිසිදු බුදුදහම ආරක්ෂා කරගනිමු බෞද්ධ සංස්කෘතිය බුදුදහමට අනුවම සකස් කරගෙන පිරිසිදු බෞද්ධ සංස්කෘතියක් අපි අනාගත પરම්පරාවට ඉතුරු කරමු කියලා හැම දිනාම අදිස්ථානයක් ඇති කරගන්න සියලු දෙනාටම බුදුසසුනේ ආරක්ෂාව පිණිස තමන්ට හැකි පමණින් යමක් සිද්ධ කරන්නට භාග්‍ය වාසනාව අවස්ථාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු